තව මේ අහන මේ ශාරීරියේ අසුභ භාවනා පිළිබඳව ඒ ගැන සඳහන් කර්මස්ථාන කීපයක් දෙන්න කියලා. අසුභ භාවනා කියන වචනේ කියනකොට මේ කැතයි ජී ඒයි කියන වචනේ ඉක්ම එහෙම යන්නේ නැතුව සුභයි ගණ්ඩ කියක් දෙයක් නැහැ කියන වචනේ මේ කය පිළිබඳව විතරක් නෙමෙයි. කය මුල් කරගෙන ඉන්නේ යම්තාක් වැඩ ඇද්ද? ඒවැ යම් ප්‍රතිඵලයක් ඇද්ද? ඒ ප්‍රතිඵල වල නිවනට උපනිශ්‍රේ වෙනවා නම් හැරෙන්නේ වෙන සුබයි කියලා ගන්න දෙයක් නැහැ කියලා දකින්න ඕන. අසුබ දකින්නයි කියන්නේ මේ කය කැතයි චික් ඒ කියන වචනේ දකින්න යන්නේ නැතුව. මොකද බුදුරන් වහන්සේ දේශනා කළේ අසුබ භාවනාව කියලා. සුබයි කියලා ගන්න දෙයක් ලැබෙන ප්‍රයෝජනයක් නැහැ කියලා දැනගන්නයි. එනමුත් අද ඒක පිළිකුල් භාවනාවට පත් කරලා තියෙන්නේ. කෙස් කැතයි කෙස් ගඳයි කෙස් පිළිකුලයි ලොම් කැතයි ලොම් ගඳයි ලොම් පිළිකුලයි මේ ආදී වශයෙන් බලන එකක් පෙන්වන්නේ. බුදුරන් වහන්සේ දේශනා කළේ එහෙම එකක් නෙමෙයි. උන්වහන්සේ උපමාවක් දේශනා කරනවා. දෙපැත්තෙන් කට බැඳලා තියෙන මල්ලක් තියෙනවා. ඇතුලේ දාන්නේ පුරෝලා. ඉතින් ඇස ඇති පුරුෂයෙක් ඇවිදිලා ඔය මල්ල ලෙහලා බලනවා. තමේනම් චක්කුමා පුරිසා මුංචිත්වා පච්චවෙක්කෙය. ඇස් ඇති බුද්ධිලේ කැදිලා හිටන්. ඇස් පේන බුද්ධිලේ කැදිලා මේ මල්ල ලෙහලා ප්‍රත්‍යවේශා කරලා බලනවා මොනවද තියෙන්නේ කියලා. ඉමේ සාලී ඉමේ විහි මේ ඇල්වි මේ මාවි ඉමේ මුග්ගා ඉමේ මාසා මේ මුං මේ මෑ ඉමේ තිලා ඉමේ තණ්ඩුලාති මේ තල මේ සහල් මෙන්න මෙහෙම දකිනවා ඒවමේවකේ ඒවමේවකෝ වික්කවේ බිකු ඉමමේව කායං උද්දං පාදලං අදෝ කේසමත්තක තතපරියන්තං පූරන් නානප්පකාරින සූචිනෝ පච්චවෙක්කති මෙන්න මේ විදිහට මේ භික්ෂුව මේ කය ඇතුළ පරික්ෂා කරලා බලනවා. නොයෙක් නොයෙක් ආකාර අපවිත්‍ර දයින් සකස් වෙලා තියෙන හැටි. හැබැයි මේ අපවිත්‍ර දෑ කිව්වහම උපමාව පෙන්වන හැටි බලන්න ඕනේ. කැත කරලා බලන්න එකක්වත් අර උපමාවේ නැහැ. හැල්වි මාවි මුං මෑ තරසහල් මේ එකකවත් ඒ කියන එකක් නැහැ. එහෙනම් බලන්න කිව්ව අපවිත්‍ර කර කර නෙමෙයි. මේ ශරීරය හැදිලා තියෙන කෑලි ටික මධ්‍යස්ථව බලන්න ඕනේ. මොකටද බලන්නේ? අපි හරි ලස්සනයි කියලා එක එක විදිහට අපි සම්මත කරලා තියෙන පුද්ගලයා. ඒ ගණීපාන රූපය හැදිලා තියෙන මේ කෑලි ටික එකතු වෙලා නේද? මේ කෑලි ටික ගලවලා පැත්තකට කරාට පස්සේ තවත් එහෙම රූපයක් මෙතන නැහෙනේ. එහෙනම් මේ මන් දකින දර්ශනයේ රූපය මායාවක් මිස ඇත්තක් නෙමෙයි. අන්න ඒක දකින ක්‍රමයක් තියෙනවා. මම මේ සුවයි කියලා හැඳලා හිටියේ. හරි ලස්සනයි. හරි ලස්සන තරුණයා තරුණිය. හරි ලස්සන දුව පුතා පොඩි එකා. බෝලේ වාගේ කිරි කැටියා වාගේ ලස්සනේ බෑ. ඉනහ වෙනකොට කිරි කැටි දල් ටික පෙන්නාගෙන ඉඳි විවිධ කතා. අන්න ඒවා තමයි සුබ කියලා අරන් තියෙන ඒවා. එහෙම සුබයි කියලා ගන්න එකක් මේකේ නෑ කියලා දකින්නවා කැරිටි කරලා පැත්තකට දාලා බැලුවොත් එහෙම. එහෙනම් මේ අපි හැවටිලා ඉන්නේ. මේ ලෝකේ ලස්සන ලෝකයක් අපි මේ කෑලි එකතු කරලා හදාගෙන හැවටිලා. ඔන්න ඕක දකින්නයි මේ අසුබ දර්ශනේ පෙන්වන්නේ. ඉතින් මේකට 아무තු කර්මස්ථාන ඕනේ නැහැ. ඉතින් ඔය ටික තේරුම් ගත්තා නම් Tamanටම තේරුම් ගන්න පුළුවන්. බුදුරන් වහන්සේ පෙන්වන්නේ ඔය ක්‍රමෙට බලන්න. කෙස්තිය කරලා පැත්තකට දාන්න තමන් ඉදිරිය මවා ගන්න. ලොම් ටික කරලා පැත්තකට දාන්න, නියපොතු ටික කරලා පැත්තකට දාන්න, දත් ටික කරලා පැත්තකින් දාන්න, හංකඩි කරලා පැත්තකින් දාන්න. බලන්න හංකඩි ඔක්කොම කෙස් ලොම් නියදා සම් ටික අහ කරුවා ලස්සන රූපය දැන් හැටි. බලනකොට වෙනේ රූපය හැටි කොහොමද කියලා. පහයි අහක් කළේ. පහක් අහ කරපුවාම කොහෙද ලස්සන? මොනවද දැක්කේ? ආයෙ ගිනහලා හංකලේ දානවා ආයිසරයක් ඇඟට. ආපහු දානවා දත් ටික අතලවනවා. මේ හිතෙන්මයි කරන්නේ. බලනවා. අන්න ලස්සන රූපය ආයෙ හැදුනා. ආයෙ ගලවලා දානවා විතරේ පැද්දකට. ආයෙතර මලයක් ආවා වගේ මල යසෙනි වගේ හැදුනා. එහෙනම් මේ අපි රැවැට්ටිල්ලක් නේ කරන්නේ. මේ සතර ධාතුන්ගෙන් අපි රවට්ටනවා. ධාතු හතර විවිධාකාර හැඩතලමවලා කෙස් කියලා, ලොම් කියලා, නියපොතු කියලා, දත් කියලා, හම් කියලා ඔක්කොම සකස් කර කර දෙන්නේ සතර ධාතුවනේ. සතර ධාතුවේ සම්පින්නණයන්ගේ හැටි ඔහොමයි. කෑලි 32ක් හදලා ධාතු හතරකින්. ඒ කෑලි 32 විවිධාකාරයෙන් හැඩතලයට තියලා වහනේ මෑ වහලා, හංකඩයකින් වහලා, ওই ආදි වශයෙන් හදලා ඔබ කරලා ගත්තට පස්සේ හරි ලස්සනයි. ඒ වටනේ අපි මේ අපි සත්වයෝ කියන්නේ, මිනිස්සයෝ කියන්නේ. හරි ලස්සන ලෝකේ සුන්දර ලෝකේ කියන්නේ මේ කුණු ගොඩවල් වලින් වැහිලා තියලා හැදිලා තියෙන එකක් මිසක් ඇත්තක් හරයක් ඔහෙ තියෙන්නේ. මෙහෙම විදර්ශනා කරන්න ඕනේ. විදර්ශනා කරනවා කියන්නේ අර විදිහේ පදවැලක් හදාගෙන ඒක කිය කිය ඉන්න එක නෙමෙයි. හොඳට සිහි කරලා බලන්න පුරුදු වෙන්න ඕනේ. එතකොට සිහි කරනකොට Tamanට තේරෙන්න පටන් ගන්නවා. මේක හොඳට ප්‍රගුණ වෙනවා. කේසා ලෝමා නකා දන්තා තචෝ තචෝ දන්තා නකා ලෝමා කේසා. ඔය පහත් ඇති. ගලවලා බලනවා තියලා බලනවා. ගලවලා බලනවා තියලා බලනවා. මනසෙන්. ඔය ක්‍රමේ පුරුදු නැණන් ලෝකේ අසාරයි කියලා දැනගන්නේ ගණී භාවනාව හැදිලා තියෙන සංඥා මුලාවක් බව දැනගන්න ওই භාවනාවම ඇති. ඒක ක්‍රමයක්. ඉතින් ওই ක්‍රමයේ අනුගමනය කළත් මේක තෝරා ගන්න පුළුවන්. ඒ නිසා වෙනම කර්මස්ථාන කියලා දෙයක් නැහැ. ඉතලා කර්මස්ථාන ගන්න ඉතලා මේ දහම් තෝරාගෙන ඉන්න. තෝරාගත්තාම කර්මස්ථාන කාගෙන්වත් ඉල්ලන්න දෙයක් නැහැ. Tamanටම එනවා. ඉතලා දහම් අවබෝධ කරගන්න බලන්න.